රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡanti. ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති අයම් චිත්ති වික්‍රේ අනිත්‍ය සංඥා. ධර්මානුශාසනාවේහි සදහවර අනුග්‍රහකදායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටින්නා වූ සදහැපර පින්වත්නි ආරාධිත බෞතුන් අපට මෙන්න මේ වගේ ඉල්ලීමක් කරලා තිබෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදී බුදුදහම හමු නොවු අසරණ සිටින ලංකාවාසී ලෝකවාසී ජනතාවට සරල බසින් අනිත්‍ය සංඥාව ඇසුරින් නිවන් මාර්ගය කරා අවබෝධයෙන් යාමට ධර්මදේශනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඒ නිසාමයි අර මාත්‍රකාව ගත්තේ. බුදවරු යමක් වදාරලා තියෙනවා නම් වෙනවයි කියලා ඒක වෙන්න ඕන. වෙන්නේ නැහැ කියනනම් වෙන්නේ නැති වෙන්න ඕන. එතකොට වෙනවයි කියලා දේ වදාලා දේ වෙන්නේ නැත්නම් ඒක බුදුවරුන්ගේ වරදක් වෙන්න බෑ. ශ්‍රාවකීන්ගේ තේරුම් ගැනීමේ වරද. මෙබැවින් මේ අනිත්‍ය සංඥාව වඩනවා කියන එක පිළිබඳව තියෙන වැරදි අවබෝධය නිසාම අනිත්‍ය සංඥාවේ ප්‍රතිඵල නැතුව ගිහින් තියෙනවා. නිවැරදි අවබෝධයට එන්න පුළුවන් නම් ප්‍රතිඵල තියෙන්න ඕන කියන එකට සාක්ෂියක් තියෙන අය දැන් ඔය දස සංඥාවල පහන සංඥා කියන එකේ එක විතරක් වැඩුවක් ඇති. නමුත් ඒක වඩන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. හේතුව හේතුව මෙන්න මෙතන ඉඳලා වැරදිලා. මේ ලෝකේ බාහිර වස්තුන්ගේ වෙනස් වීමක් සිදු වෙනවා. මේ තථාගතයන් වහන්සේ වදාලා අනිත්‍ය වශයෙන් ලෝකයා තාමත් සලකනා ඉන්නවා. මේ සිදුවෙන දෙයට කියන්නේ අනියත බව. අනියත බව සහ සිදුවෙන අනියත බව සහ නොනින් දැකිය යුතු අනිත් එකක් වෙන්නේ කොහොමද? දැන් ඇස් දෙකට බලන්න කියලා නෑ, බාහිර වස්තුන්ගේ බලන්න කියලා නෑ. සබ්බේ සංඛාරා අනිත්‍යාපි අදා පඤ්ඤාය පස්සති. එතකොට ඒක නුවණින් බලන්න ඕන එකක් අනිත්‍ය. නුවණින් දකින්න ඕන දෙයක්. ඒ නිසා මේ සිදුවෙන දෙයට අනිත්‍ය කියලා හිතන් ඉන්නවා නම් ඔබ කොහොමද ඒක නුවණින් දකින දෙයක් වෙන්නේ? ඒක දෙනුවණින් දකින දෙයක් නේ. අනිත් එක තමයි මේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙනවා නව. පංචපහ පොතේ නවක නිපාතේ තිබෙනවා වේලාම කියලා සූත්‍රයක්. මේකේ තියෙනවා වඩාත්ම ආනිසංශ මොකක්ද කියන කතාවක් දිගට විස්තර කරලා මම ඒකේ අන්තිම පාඩේ විතරක් ඔබට ඉදිරිපත් කරන්නම් මෙන් පෙර කියලාත් ඇති පාලියෙන් මුකුත් කියන්නේ නැතුව මේ වේලාම වමන දීපු දානයක් පිළිබඳව එහි මහත්ඵල මහානිසංසභාවය අනුපිළිවෙල තියෙනවා බලන්න මේක කියවලා පොඩ්ඩක් වේලාම බමුණා මහා දාන නම් යම් ධනක් දිනිනම් එය ආර්ය පුද්ගලයෙකු වළඳවා නම් ඊට වඩා ආනිසංසයි සියක් සම්පන්න ආර්ය පුද්ද යමෙකු සියක් දිට්ඨි සම්මා ආර්ය පුද්ගලින් සෝවාන් පුද්ගලින් 100කට වඩා එක සතරදාගාමි කෙනෙක් පළඳයි නම් සතරදාගාමි 100කට වඩා අනාගාමි කෙනෙක් පළඳයි නම් අනාගාමි 100කට වඩා රහත්තන් කෙනෙක් වහන්සේ කෙනෙක් වළඳයි නම් රහතුන් 100කට වඩා පසේ බුදු කෙනෙක් වළඳයි නම් පසේ බුදු 100කට වඩා සතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වළඳයි නම් ඊට වඩා යමෙක් බුද්ධ ප්‍රමුඛ ආරි මහා සංඝ රත්නේ වළඳවා නම් ඔන්න දානෙහි අනාර්ය පුද්ගලයාගේ සිට සංගත දක්ෂිනාව දක්වා ආනිසංසයේ බලවත් පිළිවෙල බුදුන්ට පෞද්ගලික පිළිගන්නවටත් වඩා ආරි සංගරත්නයේ විශේෂ දින දාණය මහත්ඵලයි කියලා තියෙනවා. මේ ඔක්කොම ආමිෂ පූජා පැත්ත. තවත් තියෙනවා ඉන් එහාට. යමෙක් සිවුදකින් සඟුන් නිසා වෙහෙරක් කරවා නම් මේ කාලේ උන්වහන්සේලාට ඉන්න තැන් තිබුණේ නැහැ. චාසාල් චාරිකාව වේදුනේ. ඒ නිසා උන්වහන්සේලාට ඉන්නට අර චතුදිස සගස දිනේ කියලා ලංකාවේ තියෙනවා වගේ හතර දිසාවන සංඝයාට පූජා කරන එකක් කරපුවම ඒක නිවන් මඟ හෙලි කරන අය සඳහා කරපු පූජාවක් වෙමින් අර දාන ඔක්කොටම වඩා බලවත් කියලා තියෙනවා. යමෙක් පහන් සිතින් බුදුන් දහම් සංග්‍රහකරණ යානම්. පරම්පරාවෙන් අනුන් කියන පමණින් නෙමෙයි මීටත් වඩා ආනිසංසයි සැබෑවටම තෙරුවන් සරණ තෙරුවන් පහන් සිතින් පහදන සිතින් තෙරුවන් සරණ කර ගන්නවා නම් සතර දිසාවෙන් වඩින අයට වඩන විහෙරකට වඩා වැඩි බල ආනිසංස වැඩි කියලා තියෙනවා. යමෙක් පහන් සිතින් පස්තාවෙන් වෙන් වේ නම් ඔන්න ලොකු පින්කමක් කරන්න තියෙන ඔච්චර දේවල් කරන්න ඕනේ ඔබට හුළුවනි නම් පස්පව කියන ශික්ෂාපද පහ උදේන රැයන්කම් කිය කිය ඉන්න නැතුව මේකෙන් වෙන් වෙන්න ඒක බුදුන්ට දාණය දෙනවට ලොකු පින්කමක් කියලා මේක තියෙන බව හොඳට මතක තියාගන්න. ආය 아무තෙන් සල්ලි මොකවත් වේදම් කරන්න ඕනේ නැහැ. කීයක්වත් වේදම් වෙන්නෙත් නැහැ අරක් වල රාවලට. ඔබට වලකින්න පුළුවන් නම් ඒක අරට වඩා ආනිසංසයි කියලා පෙන්වලා අපි වෙනවා. හොඳට මතක තියාගන්න කාරණාව. යමෙක් යටත් පිරිසෙන් ගඳ සුවඳ දැනෙන පමණ කාලයක්වත් මෙත්සිට වඩා නම් ඊට වඩා ලොකු ආනිසංශය ගන්ධයක් ගන්ධයක් ආග්‍රහණය කරන තරම් තාලයක් හරි මෙත්සිට වඩනවා නම් ඊට වඩා ආනිසංශයි. ඔන්න අපි අන්තිමකට ඇවිදින් ඉන්නවා. යෝච අච්චරා සංඝාත මත්තම්පි අනිච්ච සංඥා භාවයේ ඉදං තතෝ මහප්ඵල තරන්ති. දැන් මොකද කියන්නේ? යමෙක් අසුරු ගසන තැනක් පමණ කාලයකුත් අනිත්‍ය සංඥා වඩා නම් එය මේ ඔක්කොටම වඩා මහත්ඵල මහානිසංසයි කියලා තියෙනවානේ. මේ බුද්ධ වචනය. ඉතින් ඒක කොහොමද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා මම හොයන් ගියා වගේ හොයන්න යන්න ඔබත්. මේ මම ධර්ම දේශනා කරන්නේ මේක හොයාන ගිහින්නේ. පොතේ තිබුණා කවුරුත් කියලා දුන්නේ නැහැ. නමුත් ගවේෂණය කරන් ගවේෂණ කරන් යනකොට මේ මොකද්ද මේ වෙනස? මේ දාන වලින් ලැබෙන ඒවා ඔක්කොම මොනවද? විපාක. ලෞකික විපාක. පස්පයින් වැලකීමෙන් ලැබෙන්නේ විපාකයක් නේ. නමුත් මෙත් වඩනවා නම් ඒ මෙත් වඩන එකේ ලැබෙන්නේ මෙත්ත චිත්තම් භාවය කියන එක පෙන්වනවා මෙත්ත වෙනවා සෝ උත්තරින් අප්පටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ උප්පද්දති. බබලෝ යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ මෙත් වලින්. මේ මොකද කියන්නේ? අසුරු ගසන සනත් අනිත් සංඥා වඩනවා නම් විපාකේ ලෞකික නෑ ලෝකෝත්තර. දැන් ඔබ අනිත්‍ය සංඥා වඩන හැටි ඉගෙන ගන්නයි ඕන. දැන් මේ මාත්‍රිකාවේ තියෙනවනේ බුද්ධෝත්පාදයේ ඉපදී බුදුදහම නොවූ අසරණ සිට ලංකාවාසී ලෝකවාසී ජනතාවට අනිත් සංඥා වඩන හැටි කියලා දෙන්නයි කියලා. දැන් මේකට දැනගන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි බාහිර වස්තුන්ගේ වෙනස් වීම බුදුදහමේ සඳහන් ආර්ය සත්‍ය අනිත්‍ය නොවන බව. කෙස්සුදු වීම, දත්වැටීම, මල්පර වීම ආදී දේවල් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සත්‍යයේ අනිත්‍ය නොවන බව. ඔබ කේසා අනිත්‍යා, ලෝමා අනිත්‍යා, නසා අනිත්‍යා කියයිති. ඒක සුදු වෙන හැටි, දි รา යන හැටි බලලා ඒ අනිත්‍ය කියලා. නැහැ. ඒ ඇහෙන් බලන්නේ. ඒ නිසා මේවායේ අනිත්‍ය බලලා හරියන්නේ නැහැ. ඇති වෙන්නේ නැති වෙන අනිත්‍ය බලලා හරියන්නේ නැහැ. මට මතකයි මම කියව පොතක තියෙනවා අනිත්‍යවත් ධර්මය කියලා. ලංකාවට ආපු අචාන්ච හිමියන්ගේ පරිවර්තන ග්‍රන්ථයක තියෙන්නේ අනිත්‍යයට ධර්මය කියනවා. හැබැයි ධර්මයට යන මාර්ගය අනිත්‍යයි. දැන් මේක වඩන්න ඉස්සෙල්ලා ඔබ වචනෙන් දන්නේ නැති වුණාට ඔබ ළඟ තිබෙන්නේ මොකද්ද තේරුම් ගන්න. එතකොට මෙන්න මෙහෙමයි කියවෙන්නේ. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා ඉපදුවින් මැරෙමින් සසර යන්නේ මොනවා නිසාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසම දේවල් නිත්‍ය සුතාත්ම සුභ වශයෙන් ගැනීමෙන් කවදාවත් ඔබ එහෙම කියලා තියනවද නැහැ සත්‍ය හතර යන්නේ කොහොමද දෙපයින් යන්නේ ශරීරයෙන් යන්නේ පව් හේතු වල පව් ඵලයේ වශයෙන් පින් හේතු වල පින් ඵලයේ වශයෙන් ධාන හේතු වල ධාන ඵල වශයෙන් එනම් සසර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් සසර ඇවිදින්නේ පව නිත්‍ය නිසා නේද? පින නිත්‍ය නිසා නේද? ධාන නිත්‍ය කොට ගන්නා නිසා නේද? කවදාවත් මේක නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්තේ නැහැ. නමුත් ඒ අරමුණේ ඇලෙනවාට නමක් සසරට බැඳෙන්න ඇලෙනවාට නමක් තමයි මේ නිත්‍ය සංඥාව කියන්නේ. ස්ථිරයි කියන අර්ථය නෙමෙයි. ඒකට තව වචනයක් ගනිමු අපි මඤ්ඤමානය. ඒ මොහොතට ආපු ආරම්මණය මමත්වෙන් ගත්තොත් සසරට බැඳෙනවා බද්දෝ මාරස්ස. මමත්වෙන් ගැනීමත් නිත්‍ය සංඥාවක් කියන්නේ දෙකක් කරලා ගන්න එපා. දැන් මේ මම මතක් කළ දස සංඥාවල ගත්ත සූත්‍රය මොකද්ද තියෙන්නේ? කේසානිච්චා ලෝමානිච්චා කියලාද නැහැ. අන්න ඒක තේරුම් ගන්න රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥාන අනිච්චා කොහෙද තිබෙන්නේ? දැන් ඔබ පිළිගන්නවද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනිත්‍ය බලන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඔබ අර අනිත්‍ය බැලුවේ කෙස්වල ලොම්වල මාළුවල පංච උපාදානස්කන්ධයේද? හදලා බැලුවානේ. අන්න මේ වචනේ ඇත්තේ ඒකයි. බුද්ධෝත්පාද කාලයකදී බුදුදහම හමු නොව අසරණ සිටින ලාංකිකයා ලෝකවාසීන් ජනතාව. කවුදෝ කියපු ඇති වෙන නැති වෙන බව අනිත්‍ය කියලා පාඩම් කරගෙන ඉතින් ඒ බුදුහාමුදුරුවොත් මේක තමයි කිව්වේ. ඇත්ත ලෝකෙ ඔක්කොම නැති වෙනවනේ කියකියා කිය කියා ඉන්නවා. අත උස්සන්න කවුරු හරි ඕක බලලා කෙලස් නැති වෙච්ච කෙනෙක්. නමුත් සීල සූත්‍රය අරන් බලන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න පටන් ගත්තාම සෝවාන් වෙනවා බලලා ඉවරම රහත් වෙනවා. ඒ බුදුන් වහන්සේ වදාළ වචනේ විශ්වාස කරන්න. ඒක දැනක නෙවෙයිනි පවතින්නේ. එහෙනම් මේ ධනයාට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීමෙන් බව සහ ආපහු උපාදානය නොවි අවසන් වීමට පංච උපාදානස්කන්ධය අනිත්‍ය නුවණින් බලන හැටි ඉගෙන ගන්න වෙනවා අනතුරුව ප්‍රායෝගික වෙන්න වෙනවා මේකට තියෙන බාධාව කුමක්ද මේකට තියෙන බාධාව තමයි දේවාලයේ කපු මහත්තුරු හරි තව කවුරු හරි කටරණි මහත්තයෙක් හරි පංචස්කන්ධය කියලා හරියට වචනේ පාවිච්චි කරපු එක මමත් ළමා කාලේ ගහලා තියෙන නිසා මම එහෙම කියන්නේ අපි එතනින් එහාට පංචස්කන්ධය කියන්නේ කයට කියන අර්ථයෙන් බලන තාක්කල් අපිට ඊට වඩා එහාට යන්න බෑ මතක තබා ගන්න. එතකොට ඒ කය දිලා යාම අනිත්‍ය වශයෙන් බලව පංචස්කන්ධය අනිත්‍යයි. ඒ කියන්නේ නැත් දිලා යනවනේ කය. ඒක තමයි පංචස්කන්ධය අනිත්‍ය කියලා බොහෝ දෙනා තාමත් කියන්නේ. ළමා තරුණ මහලු මැදිර පොළොවට පස් වෙලා යනවා. පංචස්කන්ධය කියන්නේ කය. ඒක දිලා යන එක අනිත්‍යයි. දැන් මම මේ මේක පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ මම පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධය ඇත්තේ බලන. ඔව් බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක තමයි කියලා අම්ම කෙනෙක් කියනවා. මොකද්ද කියේ? කය දිරායන එකේ. අර මම කියප එක නෙමෙයි. කය පංචස්කන්ධය දිරායන එක බුදුන් වහන්සේ දාලා අනිත්‍ය. ඉතින් ඔය මඩවලේ ඉන්න තාක්කල් ගොඩ එන්න බෑනේ. ඒක නෙමෙයි බුදුන් වදාළ පරිදි සවන් දෙන්න ඕන කියලා කියන්නේ. එතකොට කයට කියන නමක් නෙමෙයි පංචස්කන්ධය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ අපායේ තියෙන දිව්‍ය ලෝකෙත් තියෙන බ්‍රහ්ම ලෝකෙත් තියෙන එකක්. ඒ සත්වයින්ට ඒ හැමතැනදීම සත්තායෙහිවත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා බුදුන් වහන්සේ වදාරා. නමුත් අපි දන්න පමණින් මවකසෙන් හැදෙන ඝනකයක්කට සත්වයින් දරුණාම උපවාතික ප්‍රේතයින්වත් භූතයින්වත් දෙවියන්වත් බ්‍රහ්මයින්වත් චාතු මහ භූතික කායක් නැහැ සතර මහ භූත. සතර මහ භූත කායක් නැතත් පංච උපාදානස්කන්ධේ තියෙනවා. බමලෝ ප්‍රාර්ථනා කරන්න එපා හෙත් සක්කාය තියනවායි කියලා බුදුන් වහන්සේ ගිලාන සූත්‍රයේ වදාරනවා. එහෙනම් කායට සම්බන්ධ එකක් නෙවෙයි ඒක. අන්න එහෙම ඔබේ දැනුම එන්න දිගට අරගෙන යවිදී. ආව යන්න සංගතනිකායේ කන්දකවාග්ග සලහයතන වග්ගයට හතරවෙනි පොතට. ඉන් බලන්න. ඒකේ මේ වේදනා සංඥා සංකාර විඥාන කීයක් පහළ වෙනවද කියලා ඔබ ළඟ කය නම් එකනේ. එච්චර ජීවිත කාලෙට මේකයි අන්තස්කන්ධය. නමුත් ඒකේ පදාරන්නේ මොකක්ද? සත්වයකට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් හයක් පහළ වෙන්නේ කොහෙන්ද? එහෙම හිතන් ඉගෙන ගන්න. හයක් පහළ වෙන්නේ සයදොරේ. බලන්න ඔබට අතගාලා තේරෙන්නේ නැත්නම් සයදොරක් තියනවද කියලා? ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්නට අරමුණු ගන්නට දැස එකක් වශයෙන් දෙකන එකක් වශයෙන් දෙනාස්පුඩු දෙක එකක් වශයෙන් රසකරනාසය දිව කය සිත ద్వාර 6 ద్వාර 6ටයි පහළ වෙන්නේ වේදනා 6ක් දැන් බලන්න ద్వාර 6ෙන් විඳින්නේ මොනවද කියලා පොතේ කොහොම තිබුණත් සූත්‍ර පිටකේ සූත්‍ර බලපවා සිංහල පරිවර්තනයේ වරද්දලා තිබුණත් ඔබ ළඟ බලන්නකෝ ඒකනේ අටුවාව කියලා මම කියන්නේ අපි ගනිමු අර්ථයේ වේදනා. රිදෙනවා නොවේ විඳිනවා. ඔබ මේ ලෝක ජීවත් වෙනකොට පස් දොරෙන් එන කාරණා මොනවද විඳින්නේ? මම නම් මලක් හෝ තව ලස්සන දෙයක් හෝ දැක්කහම ඒ රූපේ තමයි මා විඳින්නේ. ලස්සනයි හෝ ලස්සන නෑ කියලා. ඒ වගේම ගීතයක් හෝ තව මීරු නාදයක් හෝ ගත්තාම සතෙකුගේ මට ඒ විඳින්නේ ශබ්දේ මම. ඒ වගේම නාසය හරහා ගමන් යන විට ගන්ධය හෝ සුගන්ධය මල්වල එහෙම මෙහි සුවඳ අපට දැනෙනවා. අපි විඳින්නේ ගන්ධය. ඒ වගේම අපි ආහාර ගන්නකොට සැරයි කියලා හරි තිත්තයි කියලා හරි පැණි රසයි කියලා හරි විඳින්නේ රසය. කයට කටුවක් තට්ටු වෙනකොට හෝ සුව පහසු යහනක් හම්බ වෙනකොට හෝ ඔබ නම් ඔබට අයිති කායික එක්වීම වලදී හෝ විඳින්නේ පහස. මේ සියල්ල බාහිර ద్వාර උදව්වෙන් එනකොට නිින්ද ගියන් පස්සේ ඔබ විඳින්නේ බාහිර ද්‍රව්‍ය නැති වුණාට සිතට එන අරමුණ. දැන් ඔබට විඳින්න තැන් විඳියාත කීයක් තියෙනවද බලන්න. රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. මේ දොරවල් හයට ගන්න අරමුණේදී මේ රූපය නැමැති ආරම්මණය නෙවෙයිද විඳින්නේ මට කියන්නකො කවුරු හරි වේදනා සංඥා සංකාර නාම කියලා රූප කියලා ශරීරය ගන්න කට්ටිය චිත්‍රපටයක් නරඹනකොට ශරීරය විඳින අය ශබ්දයක් අහනකොට ශරීරය විඳින අය ආහාරයක් ගන්නකොට ශරීරය විඳින අය ඇසකරනාසය දිවකය කියන දොරවල් හයට සිත පිහිටයි සිත අරමුණු රසය අනුභව කරයි. අරමුණු රසය විඳින්නේ සිතනේ. එහෙනම් සිතේ තියෙන එකනේ රූපය කියන්නේ. රූප රූපේ. බාහිර දේවල් උදව්වෙන් සිතට පහළ වෙන රූප රූපය. ඔබට ප්‍රමාණවත්ද මේ දැනීම? පුද්ගලයෙක් වශයෙන් හිටියට අරමුණක් රස විඳීමේදී අරමුණ රස විඳින ආකාරය තමයි පහකට බෙදලා තියෙන්නේ. දැන් ඇස නිසා නම් රූප රූපයේ මුල් කොටගත් සැප දුක් උපේක්ෂා වේදනාවක් එමත් නැත්නම් රූප සංඥාකින් හැඟීමක් ඒකට ඇලීම ගැටීම කියන සංඛාරයක් චේතනාවක් සහ මේ හතරෙන් කරන දේ දැනගැනීමක් දැන් පංචස්කන්ධේ කායද ඇසේ පහළ වෙන ආරම්මණය තුළ සිදුවෙන ක්‍රියාකලාපය පංචස්කන්ධය ඒ රූපේ මුල් කොටගෙන ඒ විඳින්නේ බාහිර දේ විඳිනවා කියලා කතා කළාට ඔබ විඳින්නේ ඔබේ හිතේ හදාගත්ත රූපයේ හතුරාරම් දුක් වේදනාව විතරන සැප වේදනාව. ඉදිරියෙන් ඉන්න කෙනාට එහෙම එකක් නැහැ. එයා රූපයක් විතරයි. ඔබ හතුර කරගත්තාම ඔබට දුක් වේදනාව. තව කෙනෙක් මෙතර කරගත්තාම එයාට සැප වේදනාව. ඒ වේදනාව ගෙනත් දුන්නේ ඒ පුද්ගලයා නෙමෙයි එයා ආශ්‍රයෙන් ඔබේ හිතේ පහළ වුණා වූ රූප රූපය බෙදාගත් ආකාරයෙන්. ලෝකෙ විද්දනවාද හදාන වේදනාවද කියලා තේරුම් ගන්න බලන්නකෝ. දැන් ඇසෙන් නම් රූප සංඥා, කනෙන් නම් ශබ්ද සංඥා. සංඥාවෙන් කරන්නේ හඳුනන එක. හතරෙක් වශයෙන්, හතරෙක් වශයෙන්. හතරා නම් ඇලෙන එක, විතරා නම් ගැටෙන එක සංඛාරය කියලා කියන්නේ. අගේ වහාම එකතු වෙනවා ඇතෙත්. දැන් මේ ඇස තුළ රූප වේදනා සංඥා සංකාර මොනවාද කලේ? චක්කු විඥාණයෙන් ඒ ටික වාර්තා කරනවා. කන තුළ ශබ්ද රූපේ වේදනා සංඥා සංකාර විඥා සංකාර වලින් කොහොමද දැනගත්තේ? සෝත විඥාණයෙන් ඒක වාර්තා කරනවා. නාසය තුල ගන්ධය කොහොමද වාර්තා කරගත්තේ වේදනා සංඥා සංකාරවලින්? ගඳයි කියලාද සුවඳයි කියලාද විඥානය ඒක වාර්තා කරනවා. ලෝකේ ජීවත් වන්නට ලෝකේ අරමුණු හඳුනා ගැනීම සඳහා අසකරණාසය දිවකය සිට කියනා වූ දොරවල් 6 6ේදී රූප වේදනා සංඥා සංකාර 6 ඒවා 6ක් පහළ වෙනවා කියන බුද්ධ වචනේ දැන් පිළිගන්නවද? අවාසනාවට රූප කියලා කියන්නේ නැහැ. මොකද ඒ පොත් ලියන අයත් රූප කියන්නේ ශරීරය කියලා හිතපු නිසා ගොඩින් මග ඇරලා තියෙනවා. මොකද සමහර සූත්‍රවලම රූප කියන්නේ චාතුම්මහා භූතික කියලා කියලා තියෙන නිසා. ඉතින් මේ වැරදීම එසේ මෙසේ වැරදීමක් නෙමෙයි. දැන් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව ලෝක සමග ජීවත් වෙනකොට අපි පරිහරණය කරන්නේ ස්කන්ධ පංචකයක්. හැමෝම ස්කන්ධ පරිහරණයක් කරන්නේ. ලෝකෙත් සම්බන්ධතාව පවත්තා නිස්කන්ධ පහකින්. ඒ ස්කන්ධ පහ සමග පවත්වන සම්බන්ධයේදී ඔබට මේ පෘථග්ජන මට්ටමේදී මේක සම්බන්ධයෙන් කිසියම් ආකාරයක ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති කරගනු ලබනවා. හොඳයි, නරකයි, හරි, වැරදි, ගඳයි, සුවඳයි, කැමති ඒවට අනුව තමයි අර සංඛාරය එකතු වෙන්නේ. දැන් මේ පංචස්කන්ධයට එන දේට එකතු වීමෙන් ඒ මඤ්ඤමාණය බවට පත් වෙනවා. ඒකට මම යනු ඉස්සර පංචස්කන්ධයෙන් මේකට ආපු එකක් නෙමෙයි. තව එහාට යන එකකුත් නෙමෙයි. ඒකයි මම කියන්නේ ආත්මයක් නෙමෙයි කියලා කියන්නේ. ඒ මොහොතේ හදාගත්ත අරමුණු සමග ඇලීමෙන් ගැටීමෙන් හැදෙන එක තමයි මම කියන්නේ. අන්න දැන් ගන්න රූප වේදනා සංඥා සංකාර පහසක්කාය මමත් වෙන ගැනීම දිට්ඨිය. ඇහෙන් පහළ වෙන අරමුණේ ඉන්න මම වෙනයි, කනෙන් පහළ වෙයි අරමුණේ ඉන්න මම වෙනයි. එතකොට මම යනෝ ආත්මයක් නෙමෙයි මේ මොහොතේ මේ අරමුණෙහි මුලාවට නමක්. දැන් මඤ්ඤමානෝ සහ පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක් නෙමෙයි එකක්මයි. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමාරස්ස කියන්නේ ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තොත් හටගෙන ඉවර වෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ විට කොයම් ගස බීජයක් ඉතුරු කළාසේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට සංගවා අවසන් වෙන එක. මෙන්න මෙහෙම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වශයෙන් ගත්තම ඒකේ ඒ දර්ශනයට කියන්නේ මගේ මම මගේ ආත්ම. ඒ දර්ශනයට කියන්නේ නিত্য සුඛ ආත්ම. අන පංචස්කන්ධය නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධේ බවටපත් වෙලා පංචස්කන්ධේ පාපයට නැඹුරු වෙලා අපුණ්‍යාවි සංකාරයේ මම වෙලා පංචස්කන්ධේ පිනට නැඹුරු වෙලා පුණ්‍යාවි සංකාරයේ මම වෙලා පංචස්කන්ධේ ධානයට නැඹුරු වෙලා පංච උපාදානස්කන්ධය වෙලා අනිත්‍ය නිත්‍ය සංඤිනෝ දුක්ඛේ සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති මම නොවන දේවල් මම කොට මගේ නොවන දේවල් මගේ කොට මගේ ආත්ම නොවන දේවල් මගේ ආත්ම කොට අනිත්‍ය දුක්ඛ අනාත්මනම් වූ පරම සත්‍ය දේ නිස්සකාත්ම සංඥාවෙන් ගැනීමෙන් සතරට බැඳී සත්තාගතයන්ති සංසාරෝ ජාති මරණ ගාමිනෝ කවදාවත් ඔබ මේක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කිව්වද කිව්වේ නැහැ එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්න ඕනෙත් නැහැ ඒක යොදා ගන්න හැටි තේරුම් ගන්න ඔබ මේ අරමුණු සමග ඇලෙනවාද මුලා වෙනවාද ගැටෙනවාද මුලා වෙනවාද? ලෝභ මොහ දේශ මොහ. එතකොට එතන පිහිටන මුලාවට තමක් තමයි මමත්වය කියන්නේ. දිච්ච කියන්නේ ඒකනේ තියෙන දෙයක් නෙවෙයි. එතකොට දිච්ච කියපුවාම ඒක සංයෝජනයක්. සක්කාය දිච්ච. එතකොට දිච්චයනේ සසරට බැඳෙන්නේ. එතකොට පංචස්කන්ධයෙන් සසරට බැඳෙන්නේ නැහනේ. පංචස්කන්ධය දිච්චගත වුනහම පංච උපාදානස්කන්ධය වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධේ නැතෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කරලා මේකට කියනවා කර්ම. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. දැන් පිළිගන්නවද ඔබ බුදුවරු ලෝකේ පහළ වුණ සමාජයේ මිනිසුන්ගේ දර්ශනය ඔය පංචස්කන්ධ විග්‍රහය දන්නෙත් නැහැ. නමුත් ඔය ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් පාපය මගේ මම මගේ ආත්ම කොටගෙන පින මගේ මම මගේ ආත්ම කොටගෙන ධානය මම මගේ ආත්ම කොටගෙන පාපයට පාප තණ්හා පිනට පුණ්‍ය තණ්හා ධානයට ධාන තණ්හා කියලා ගමු සමස්තයක් වශයෙන් ගත්තල කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒකට හේතුව දැන් ඔබට තේරෙනවද බුදුරු පහළ වුණු සමාජයේ සත්වයාට පව් අතහරින්න පුළුවන් පිනේ දෙන්නත් පුළුවන් පිනට අතහැරලා ධානවල දෙන්නත් පුළුවන් නමුත් මේ පංචස්කන්ධ විග්‍රහයක් තුළ නෙමෙයි බුදු සමයේට පෙර පව සහ පින සහ ධාන විග්‍රහ කරලා තිබුණේ පුද්ගලයෙක් තුළ. එතකොට පංච උපාදානස්කන්ධය තුළ තමයි අපාය සහ දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ පිහිටලා තියෙන්නේ. කොහෙද තියෙන්නේ කියලා අහන්නේ සමහර අය. එහෙනම් පංච උපාදානස්කන්ධයට අයිති දේවල් කරලා පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවෙනිද? දැන් ඔබ සසරේ පුරුදු කලේම මේක හට ගන්නකොට අසුරු ගසන සැනකින් ඒකට එකතු වෙන්න. හෙවත් අල්ලා ගන්න. හෙවත් බැඳෙන්න. හෙවත් මඤ්ඤමාණයට. අතිශය බලවත් නැවත නැවත 10000 කෝටි සංඛ්‍යාත වතාවක් කළ බැවින් පුරුද්දට ඒක වෙනවා. ඒ ඔබට කියනවා පමාද විහාරී කියලා. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. දැන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කතාවක් නෑනේ මේකට. ඕන කෙනෙකුට මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. දැන් ඔබ දන්නේ නැති වුණාට ඔබ සසර ඇවිදින්නේ ඔබේ දර්ශනය නිත්‍ය සුඛාත්ම. කවදාවත් වශයෙන් කියලා නෑ. මගේ මම මගේ මගේ ආත්ම කවදාවත් වචනින් කියලා නැහැ. අරමුණේ ඇලෙනවාට අල්ලා ගන්නවාට නමක්. දැන් බලන්න. පව අපුණ්‍යාවි සංකාරය. අවි සංකාරය කියන්නේ අනාගතේ ඉතුරු වෙනවට. පින පුණ්‍යාවි සංකාරය. අනාගතේ ධානය ආනිජ්ජාවි සංකාරය. සංකාරා පරම දුක. ලොකම දුක අවි සංකාරයයි. සංකාරංච නිරෝධේන නත්ති දුක්ඛ සසම්භවෝ. ඔබට සංකාර අවි වෙන එක නවත්තන්න පුළුවන් නම් දුක් හටගන්නේ. සංඛාර උපාදානස්කන්ධේ බවට පත් වෙන්නේ නැති වෙන්න ඔබට පුළුවන් නම් අර අபிසංකාර හටගන්නේ සංඛාර පැස්වීම වෙනකොට නිරෝධය වෙනවා. දැන් ඔබට මේ පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබෙන්න ඕන. මේ විවිධ ආගමික මතිමතාන්තර, ජාතික මතිමතාන්තර ධර්මින් මම හඳුනාගත්තේ නැතිව මයන්න මයන්න මම කියලා හරි, කයන්න යන්න මම කියලා හරි ශරීරය මම කියලා හරි අරගෙන. ගත්තට ඒක බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය තියෙන මම නෙවෙයි. ඒ මම අරමුණේ තියෙන්නේ. අරමුණ සක්කාය දිට්ඨිය කරනවා කියලා කියන්නේ. එතකොට මේ මම දැන් පාපේ නම් පාපේ ඉන්නේ පිනේ නම් පිනේ ඉන්නේ ධානේ නම් ධානේ ඉන්නේ ඇහි නම් ඇහි ඒ ඒ මොහොතේ එන එකේ තියෙන මුලාවක් මම යන්න ඒ මම කියලා කෙනෙක් නැහැ කියන වචනේ තේරුම ඒක මුලාවක් බැවින්. මුලාව තමයි සසර ගෙනත් දෙන්නේ මුලාව තමයි දුක් හදන්නේ. දැන් කවදාවත් ඕක ඔබ මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්තේ නෑ නේද? එබැවින් මේ වචනෙන් කියන කාරණාව තේරුම් ගන්න පංචස්කන්ධයට ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් පංචස්කන්ධේ මමත්වෙන් අරගෙන පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන නිත්‍ය සංඥාව. අන්න අනිත්‍ය දේ නිත්‍ය, දුක්ඛ දේ සුඛ, අනාත්ම දේ ආත්ම සංඥාවෙන් සත්වයා පවෙන් පිනින් ධානයෙන් සතර ඇවිදිනවා. එතකොට අනාගත බුදුරජාණන් වහන්සේ දකින්ට යන්න පවා උගන්වලා තියෙන අනිත්‍ය සංඥාව දන්නේ නැති නිසා නේද? දන්නවනම් ඇවිදින්න උගන්වයිද? සසර අනාගත බුදුවරයා හමු වෙන්න නම් අපි පින් කරලා තියෙන්න ඕනේ. මොකද තමයි එතකොට පින නිත්‍ය සංඥාවෙන්වත්. පුණ්‍යාභි සංකාරයෙන් මිනිසුන් අතර දෙවියන් අතර යන්නේ ආ බුදුහාමුදුරුව ආදාන්තේ පහළලා අනිත්‍ය සංඥා උගන්වනකල් අපේ බුද්ධ ශාසනයේ අනිත්‍ය සංඥාව නැහැ. පොතේ තියෙනවා කියලා දෙන්න දන්නේ නැහැ. පොතේ තියෙන අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. ඒක නේද ඒකේ ඇත්ත తත්වය එහෙනම්. අනාගත බුදුන් දකින්න යනවා කියන එකේ තේරුම එදාට අනිත්‍ය තේරුම් ගන්නද දැනටම නිත්‍ය භාවිතා කරන්නම් කියන එක. මේවට පිළිතුරු ලැබෙනකොට ඔබට තේරෙවි සම්මුදු සසුනට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. එය ශාසන ප්‍රතිරූපයක්. එය සද්ධර්ම ප්‍රතිරූපකින් යට වෙලා. එය භවගාමි සම්මාදිට්ඨියට යට වෙලා. ඒ තුළ භව නිරෝධගාමිත්වය නැහැ. කොතරම් ලොකුවට දාන සීල භාවනා හරි සිල් තිබුණත් සියල්ල පුතග්ජන භාවය තුල මමත්වයේ තුල දැන් බලන්න කතමාචානන්ද අනිත්‍ය සංඥා දැන් බලන්න රූපං අනිච්චා ශරීරය අනිත්‍යයි කියලා නෙමෙයි පෙන්වන්නේ රූපය අරමුණ ඇති වෙනව නැති වෙනව කියන එකක් නෙවෙයි අනිත්‍යයි කියන්නේ. දැන් බුදුන් වහන්සේටත් දැන් ඔය ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර පහ ඇති වෙනව නැති වෙනවනේ. පෘථග්ජන පුද්ගලයාගෙත් ඒක ඇති වෙනව නැති වෙනවනේ. ඒ නිසා මේ ඇතිවීමට නැතිවීමට අනිත්‍ය කියලා කියලා අර්ථය ගත්තහමත් ගලපන්න බෑ. දැන් බුදුන්ට තියෙන්නේ දැන් පංචස්කන්ධය. දැන් ඒකේ අනිත් දුක්ඛානාත්මය තියෙනවා. අනිත්‍යයට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒකත් ඇති වෙනව නැති වෙනව. නමුත් ඒක අනිත් දුක්ඛානාත්මද? නෑ ඒක නිත්‍යකාත්මයි. රූපං අනිච්චා රූපය අරමුණ අල්ලගන්න දෙයක් නෑ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වේදනාව මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියන්න දෙයක් නෙමෙයි මම මේ පෙන්වන්නේ ඒ කියන කතාවේ ඇත්ත සංඥාව මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ සංඛාරය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඥාණය මම නොවේ, මගේ නොවේ. මෙහෙම වචනෙන් කියන්න එපා. ඔය සමහර අය එහෙම කිය කී ඉන්නවා මම දන්නවා. අල්ලා ගැනීමේදී කවදාවත් මේක මම මගේ මගේ ආත්ම කොට කීවේ නෑ. අල්ලා ගැනීමට නමක් මම මගේ මගේ ආත්ම. එහෙනම් අල්ලා නොගැනීමට නමක් නේද අනිදුක්ඛානාත්ම කියන්නේ? දැන් මෙන්න මෙහෙම ඔබට තේරෙනවා නම් පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා එකකවත් හටගෙන නැතන දෙයක් කරුණාම ගණ්ඩ දෙයක් නැති බව ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති බව මොකද චෛසිකනේ හැම දෙයක් නමුත් නැති බව දැනගන්න පෙස්සර ඕවා ඕවා ඇති බවකට ඇලිලානේ තියෙන්නේ ඇති බවක් අරගෙන ඇති බවක් ගැනීම තුළ රාග, දේශ, මොහ වශයෙන්, ලෝභ, දේශ, මොහ වශයෙන් චිත්තාභ්‍යන්තරයේ කෙලසාගෙන තියෙන්නේ. දැන් ඔබට තේරෙනවද? අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු ඔබ පාවිච්චි කරන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් ලෝකෙත් සමග සම්බන්ධතා පවත්තන්න පංචස්කන්ධයක් කියලා. පෘථග්ජනයනම් පංච උපාදානස්කන්ධයක් කියලා. දැන් ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු ඉති මෙසේ ඉමේසු පංච උපාදානස්කන්ධේසු මෙම පංච උපාදානස්කන්ධයන්හි දැන් අර පංචස්කන්ධය කියන්නේ කය කියනට අම්ම හම්බ වෙනවා. පංච උපාදානස්කන්ධයක් අනිත්‍යයි. තාත්තා හම්බ වෙනවා. පංච උපාදානස්කන්ධයක් අනිත්‍යයි. යාළුවෙක් හම්බ වෙනවා. පංච උපාද. එහෙමද දන්නේ නැහැ භාවනා කරන්නේ. මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි ඇසේද කනේද නාසේද දිවේද කයේද ආශ්‍රයෙන් පහළ වෙන කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී අන්න මම එන එක. අර ඇතුළ තියලා තිබෙන බැවින් තියපේවා මරණ මරණපච්ච පරණ දේවල් නමුත් පරණ දේවල් වලට පණ දීලා ගන්නවා දැන් ඔබ. පංච උපාදානස්කන්ධයන් හිදී අනිච්චානුපස්සී විහෙරති අනිත්‍ය නැවත නැවත බලමින් වාසය කරන්නේ නම් අන්න කරන්න ඕන වැඩේ. මගෙන් අහලා තියෙන එකනේ. දැන් එතකොට ආමතුයෙන් බාහිර ලෝකේ තියෙන කෙස්වල ලොම්බර මල් වල අනිත්‍යය බලන්න ඕනේද? බලන්න. උප්පම්මිලා ඇති අතයි ධම්මේ කාය රතය ඇති විනාශ භාවං කියලා ගාතාව මේ ත්‍රිපිටකේ කොහෙවත් මම දැකලා නැහැ. පස්සේ කාලෙක ඔය බාහිර ලෝකේ සිදුවෙන සිදුවීමයි අනිත්‍ය ඒ අනුව මල් පරවෙන එක අනිත්‍යයි කියලා හදපු ගාතාවක් වලින් જાතියක් රටක් ආගමක් මොනතරම් නොමගින්ද කියලා මල් පූජා කරන ගාතාව වුණාට ඒකෙන් මෙනෙහි කරන්නේ අනිත්‍යද සැබෑ අනිත්‍යද මල් පරවෙන අනිත්‍යයි කය දරා යන අනිත්‍යද බුදුන් වහන්සේ වදාරන්නේ නෑ ගොඩ යන්න ලේසි නැත්තේ අන්න ඒකයි අර මාගන්ධි සූත්‍රයේ සඳහන් කරනවානේ ඔය බුදුරු අදාළ මේ අනිත්‍ය හරි මොනවා හරි සම්බන්ධයෙන් ගත්තල ක්‍රමක්‍රමෙන් පු탁ජන අය බව අතරපත් වුනහම වචනේ තිබුණාට අර්ථය උන්ගේ අතින් ගිලිහි යනවායි කියලා. දැන් අපට දුකින් මිදීම සඳහා භාවිතා කළ සුන්දරව දක්වන්නා වූ අනිත්‍ය අපි දුකටපත් කරන්නා වූ අනිත්‍ය නිසා දුකයි කියලා වැරදි පැත්තට උගන්වනවා. යද නිච්ඡන් තන් දුක්ඛම් යන් දුක්ඛම් තදනත්තා පාලියෙන් තියෙනවා. නමුත් ඒක යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියලා සිංහලට පරිවර්තනය කරපු එක විශාල වරදක්. එයි මම එහෙම කියන්නේ. ඒකේ පෙන්වන්නේ යමක් මගේ නොවේ නම් ඒක මම නොවේ මම නොවේ නම් මගේ ආත්මය නොවේ. යමක් කියන්නේ එතන පංච පාදානස්කන්ධය. දැන් අනිත්‍ය නිසා දුක නම් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනකොට සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා. ඒක දුකටපත් වෙන්නේ අනිත්‍ය බලලා. අනිත්‍ය බැලීමෙන් සෝවාන් ආදී මාර්ගඵල පිළිබඳ දුක දුරු වෙනවා නම් අනිත්‍ය නිසා දුකද තියෙන්නේ අනිත්‍ය නිසා සැප දහම් වෙන්නේ කිවට පිළිගන්නේ නැතුව කල්පනා කරන්න වෙනවා අන්න ඔබට අනුසෝත ගාමිත්වය තුළ ඔබ ගිලී හිටපු බව. ඔබ ස්කන්ධ පංචකය පිළිබඳ නොදැන පාපයේ පින ධානය ඔස්සේ සතර ගමනේ යෙදෙමින් හිටපු බව. ඔබට මේ බුදුන් වහන්සේ වදාළ පරිදි අසුරුග සිරතරක් පඩනවා නම් දවසක් පඩනවා නම් මාසයක් පඩනවා නම් කොච්චර ආනිසංස වෙනවද? මේ අසුරු ගසන සැනකදී මොකද වෙන්නේ බලන්න. එතකොට තමයි ආංශංශය තේරෙන්නේ. දැන් එතකොට ඔබට අනිත්‍ය බලන්න පංච උපාදානස්කන්ධයක් හට ගන්න ඕන. දැන් ඔබ ඔය සමාධියක් හදාගෙන ඉන්න පුද්ගලයෝ එතකොට සමාධියට වෙලා හැංගි මග ඇරලා ඉන්නවරුනම පංච උපාදානස්කන්ධ හට ගන්නවද? සමාධියම පංච උපාදානස්කන්ධයක් ඒක දන්නෙත් නැහැ. නමුත් ඊට පෙර ආතුව නිදහසේ ඉඳලා බන තේරෙන්න ඉස්සර වෙලා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් අවකාශ කළා වූ දේවල් අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු ඇස්කරණාසය දිවකය කියනා වූ පස්දරේ උදව්වෙන් සතර ඉරියව්වේදී ඔබේ සිතට එනවා කුමක් වශයෙන් දෙන්නේ කාම විතර්කය ලෝභය ව්‍යාපාද විතර්කය ද්වේෂය හිංසා විතර්කය ඊට එහාට ගිය රිදවන ස්වභාවය හෝ නැත්නම් මෝහය ත්‍රිවිධ විතර්කය කියන්නේ ඔබද? ඔබේ කයද? නැහැ. නමුත් ඔබේ කය වචන ත්‍රිවිධ විතර්කයේ විසින් මෙහෙවනවා බව පේනවද ඔබට? ඔබ මේ පෘථග්ජනයා කියන කෙනා ත්‍රිවිධ විතර්කයේ අත්අඩංගුවට පත් වන ප්‍රාමණයපකරුවෙක් බව තේරෙනවද? මේ ලෝකෙ මෙහෙවන්නේ ඔබේ අතපය නෙමෙයි මිනිසාගේ කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ කියලා. කාම විතර්කය ව්‍යාපාදි තර්කය මෙහෙවන්නේ නම් සමාජයට දුක් ගෙනත් දෙනවා වරුණාම සැපනම් ලැබෙන්නේ නැහැ. අතක දබා ගන්න. ඒ නිසා අපි අපේ ජීවිතය බුදුබණ තේරුම් නොගත්තොත් උගත්තු බුද්ධිමත්තු ධනවත්තු තව ලොකු අය වෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයා හෝ විද්‍යාඥයා හෝ කාර්මික නිලධාරියා හෝ කම්කරුවා හෝ සියලුම කාරණා කටයුතු කරදී ඔවුන් මේ කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ හිංසා විතර්කේ බහලුන් බවටපත් වෙලා වෙඩි තියාවි. බෝම්බ ගසා ගනීවි. එහෙමත් නැත්නම් පල් පරිගණක යාලලා පොළවේ ගසාවි. නැත්නම් වේදනාලා පොළවේ ගසාවි. නැත්නම් බිරිඳට මැරෙන්න පහරක් කවුද ඒව කරන්නේ? ඔබේ අතපයද මේවා කළේ ඔබේ අතපය මෙහෙව්වා වූ ව්‍යාපාද සහ විහිංසා විතර්කයේද? ඔබ මායයට යටත්නේ මාරයාට පරාදයිනේ. ආ මාරයාට පරාදුන ඉරියව්ව මාරු කරලා මාරයා පරාජය කරන ඉරියව්වට එන්න ඕන. එතකොට මාරයා හඳුනා ගන්න වෙනවා. මාරයා හඳුනා ගන්න විතරක් නෙමෙයි මාරයා එන වෙලාවට දකින්ද ඔන්න බුදුන් වහන්සේ 아무තු දෙයක් උගන්වනවා. කලක් තිස්සේම ප්‍රමාදයෙන් දැක්කේ නැතුව ඒකට එකතු වෙලා බලවත් කරගෙන සසරම හැදුවා. මතක තබා ගන්න. ඒ හදා ගැනීම තුළ ආපහු දැන් සතර හදන පැත්තට යනවා ඇරුණාම නිදහස් වෙන පැත්තට යන්න බැරි වුණා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේසු නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් ඔබ ලෝකේ ජීවත් වෙනවා. ඒකේ ඵල තමයි ඔය තියෙන ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දුම්නස්. ඒවා මහත්ඵල නෙමෙයි කර්මඵල. දුක් විපාක. දැන් ඔබට තේරෙන්න ඕන මොකක්ද? ඒ දිනදා යහපත් කටයුතු නම් කරන්න ඕන. ඒ කටයුතු කරන ගමන්මයි චිත්තාභ්‍යන්තරයේ තිබී ඔබේ ඔබේ මල අතීතය, ලෝභදේශ මොහ මූලය මගින් බලවත් කරලා ඔබට එවන්නේ දඟපන්දුවක්. සාමාන්‍යයෙන් හොඳට පහර දෙනකොට දඟපන්දුවක් එවන්නේ දවාලන්නනේ. අන්න ඒ වගේ කාම විතරකේ නැවත ව්‍යාපාද විතරක නැවත විහිංසා විතරක නැවත දඟපන්දු වෙනවා අපට. ඔබට හඳුනා ගන්න බෑ පන්දුව අහුවි දැවි යනවා. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටතුණු ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවායි කියන්නේ ඔබ දැවි ගියා. මන්දයත් තථාගත බුදු පියාණන් වහන්සේ ඔබට හඳුන්වා දෙන ලද සතිය නැමැති බැට් එක පිට පාවිච්චි කරලා බේරෙන්න තිබුණා. හැකියාවක් තිබුණේ නැහැ. දැන් ඔබට එනම් මේ ඔබ ඔබව පරාජය කරන්නට එන්නා වූ දඟපන්දුවට මුහුණ දෙන්න ඔබට බුදුන් වහන්සේ වදාහරන්නේ මේ මොහොතට මුහුණ දෙන්න අල්ලා නොගන්ට එකතු නොවීන්ට දිනු කරා වූ සතියක් පුරු කරන්න. ඉතින් කවදාවත් මේ සතිය හුරු කරන්නේ නැතුව මෙතෙන්න ගේන්න බෑ. ලියලියා ගිය කියා පාඩම් කර කර ඉඳී. නමුත් අදාළ මොහොතට සතිය නැත්නම් අහුවෙන එක තමයි කරන්න පුළුවන්. නමුත් අදාළ මොහොතට සතිය නැත්නම් uppannam kama vitakkam adivaseeti. පිළිගත්තා. නප්පජහති බැහැර කිරීමක් නැහැ. නවියනෝදේති. වීරයෙන් හික්මීමක් නැහැ. නබ්‍යන්ති කරෝති අවසන් කිරීමක් නැහැ. චිත්තාභ්‍යන්තරයට සංගවා අයවසන් කිරීම, අරහව නොසංගවා අවසන් කිරීමක් නැහැ. න අනභවං ගමේති. කුමක් නිසාද? එකතු වුණ නිසා. දැන් පේනවාද ඔබට භාවනා මධ්‍යස්ථානයේ අසකරණාසය දිවකය කියලා? දැන් පේනවාද ඔබට භාවනා මධ්‍යස්ථානයේ උපදින කාම විතරකයේ ව්‍යාපාද විතරකයේ විහිංසාව විතරකයේ කියලා? ඔබ සංසුනෝ නම් ඉන්නේ මේ තුන එනකොට ඔබේ ස්වභාවය වෙනස් වෙනවා. දැන් මේ මායя මම වෙලා මට මායя විදිහින් කියනකොට නම් මායя මම වෙලා. දැන් ඔබේ අතපය මෙහෙවනු ලබන්නේ ත්‍රිවිධ විතරකයේ විසින් නම් ඔබ සතියෙන්ද ඉන්නේ? මලාපීතයකට පණ දීලා නේද? එකතු වීමෙන් සසරට බැඳේ නැවතත් ඔබ මගේ මම මගේ ආත්ම සංඥාවේ. මෙන්න මේ වරද තමයි අවිද්‍යාව කියලා කියන්නේ. සසරේ සසරේ ඇවිදින්න කරන වැරද්ද. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට අනාර්ය භූමියේ සිට ආර්ය භූමිය කරා යන්න පාරක් විවෘත වෙනවා. දැන් දැන් අවදි වූ තැන් පටන් තමන්ගේ වැඩ කටයුතු නිරත වෙනවා. සිහියක් තිබෙනවා කොයි කාරණේ නිසාද ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද Taman හදාගත් ආ වූ පරණ කුණුගඩ මතුවෙන්නට බාහිර හේතු යෙදෙන්නේ. ඒ හටගන්න එකට කියනවා uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam vihinsa vitakkam. එහෙමයි පංච පාදානස්කන්ධය කියන්නේ. දැන් එකතු වුණොත් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු වර්තමානයේ මමත්වයෙන් අරගෙන විදලා, විදවලා අනාගතයටත් තියෙනවා. මම හොඳ වැඩක් කරන්නම් මට වෙලාවක් ආවයික මම ඔකලේ තියෙන් අරින්නේ අර අනාගතයට තියෙන එකේ සිංහල පරිවර්තන මම ඔය පෙන්නන්නේ වචන. මමත්වයෙන් බාරගත්තොත් අවසන් කරන්න බෑ. ඔබ අක්කන්ති. කන්තියක් නෑ ඔබ ළඟ. කන්ති පරමන්තපෝතිතික්කා ලොකුම තැප්සත් තපස. මේ මොහොතට ඒක අනාගත ඵලයක් හදන්න මේකට එකතු වෙමින් කර්ම කරලා අනාගත ඵලයක් විපාකයක් ඵලයක් හදන්න විපාකයක් නොතබා අවසන් කරන එකට කන්ති කියනවා. දැන් එහෙනම් මොනවද ඉවසන්න ඕන? උපන් කාම විතරකේ, උපන් ව්‍යාපාද විතරකේ, උපන් විහිංසාව විතරකේ ඕනෑම එකක්. ඔන්න ආරවත නික්කමත යොඤ්‍යත බුද්ධ ශාසනය. සියයට සියක් ආරම්භයේ සිහිය දැනෙන්නේ නැහැ. එකක් දෙකක් අල්ලගත්තම ඇති. මොකද සීල සූත්‍රයේ පෙන්නනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් දක්වාම පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න තියෙනවා. තවත් එහෙනම් පංච උපාදානස්කන්ධ හට ගන්නවනේ අතීත හේතු නිසා. නමුත් බලන්න බලන්න සතිමත් වෙනවා බලන්න බලන්න මොකද වෙන්නේ? අපි බලමු මොකද වෙන්නේ කියලා. අන්න ඒක තමයි අර ආනිසංශය. කොහොමද වෙන්නේ? ප්‍රමාදය වෙන්නේ කොහොමද? ඇස තුළ උපදින මේ ස්කන්ධ පංචකය තුළ තින්නම් සංගති පස්සෝ. පසවච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. අන්න වර්තමානයේ බැඳුනා අනාගත ඵල උපදින්න හේතු තිබ්බා ප්‍රමාදේ. අන්න අන්න ඒ ක්‍රියාවට තමයි මගේ මම මගේ ආත්මකට ගැනීම කියලා කියන්නේ. ආපු එකට එකතු වෙලා දැනුත් විඳවලා පස්සේ ගන්නත් ලැබුවා. දැන් සතර හැදුවා. වටේ වට දුක්ඛේ වටේ හැදුවා. අනාගතයට ගන්න තිබ්බා. ලැබුවොත් ආපහු එනවා පස්සේ. ඔය දැන් එන හැම එකක්ම අදේව නෙමේ පරණ තියපුවා. ඒ නිසා තමයි අපි මලමිනියක් කර තියාන යනවායි කියලා කියන්නේ. ඒ නිසා තමයි මලමිනියට මේ මේ මේ මේ මේ බැඳිලා ඉන්නවයි කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආලෝකය ලැබෙනකොට මලමිණිය පොටවල් එක එක කැඩෙනවා කියලා කියන්නේ. සෝපාගේ විතරක් නෙමෙයි ඔබෙත්. එහෙම බලන්න පුරුදු වෙන්න. ඔය මලමිණියෙන් නිදහස් වෙනතුරු බුදුන් වෙත යන්න බෑ. බුදුන් වෙත සෝපාව ගියත් මලමිණියෙන් ගැලවිලා නෑ. ඒකෙන් පෙන්වන පරමාර්ථ කතාව හොයාගන්න සිද්ධියක් බලන්න නැතුව. මේ ඔබ ළමා කාලේ පටන් එකතු කරගත්ත බල අතීතයක් ඇවිදින් ඔබට වද දෙනවා. මේ අනිද්දුක්ඛානාත් වශයෙන් බැලීම තමයි බුද්ධ ආලෝකය. එතකොට පොටෙන් පොට කැරෙනවා. කාමරාගු යහවා. දැන් ඔබට යහපත් මිනිසෙක් වශයෙන් මවකගේ පීපුගේ ගුරුවරයෙකුගේ රියදුරකේ සහ පටහාගත්ත පුද්ගලයාගේ කාර්යභාරයට බාධාවක් නෑ නේද? නමුත් ඔබ ජලයට බය නම්, කරපොත්තකට බය නම්, වාහනයකට බය නම්, අකුණකට බය නම් ඔබ අදාළ ශේස්ත්‍රය තුල ඔබට අදාළ ත්‍රිවිධ විතර්කය හටගන්නේ ඔබට අදාළ ශේස්ත්‍රය තුල බව තේරුම් ගන්න. මම කීප වතාවක් උදාහරණ පෙන්වලා තිබෙනවා. ඒ නිසා ඒක හම්ගකට ඉන්න කල්පනා කරන්න එපා. හදාගත්ත මෝඩකම එළියට එන්න අරින්න ආවහම දැකලා එකතු නොවීමෙන් එයාට යන්න කියන්න. ඒ නිසා තමයි uppannam කාමිතක්කම් uppannam විහිංසා විතක්කම් uppannam ව්‍යාපාද විතක්කම් කියලා තියෙන්නේ. හටගන්න එපා කියලා නෑනේ. හැම විටම හටගන්න එක අතීතයක්. අතීත දිවිච් එකෙන් එන්නේ. පරණ තියපු නිසා එන්නේ නෑ. එන්නේ නැත්තම් නෑ. ආයෙත් ලැබුවොත් ආයෙත් පස්සේ එනවා. දැන් මෙන්න මෙතන පැවීම මම මගේ මගේ ආත්ම කොට ගැනීමෙන් තියෙන දෙයක් නැත්නම් නිත්‍ය සංඥාවෙන් සිදුවෙන දෙයක් අනිත්‍ය සංඥාවේදී ඒක දුරු වෙනකොට අන්න ඒක තමයි ලෝකෝත්තර විපාකේ බුදුන් වෙත යන පාර. ඒක තමයි අසුරු ගසන සනක් වැඩුවත් හම්බ වෙන්නේ කර්මක්ෂය වීම. මාර්ගයේ ඵලය. මතක තබා ගන්න. මෙය සදහම් වටහාගත් ස්ත්‍රී පුරුෂ දීපැදි ભેදයෙන්තර ප්‍රඥාවන්ති සඳහා අතට දානවා බය නැතුවම කියනවා තේරුම් ගැනීම හැරුණාම මේකට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ගිහි පැවිදි භාවය මොකක්වත් වැදගත් නැහැ කොතරම් මේ සමාජයේ මත තිබුණත් කැලේට යන්න ඕන කියලා හරි ඉඳගෙන ඉන්න ඕන කියලා හරි ඒවා මේ සූත්‍ර වලට ගැලපෙන්නේ නැහැ ඒ අර බුදුන් කාලේ තිබුණා වූ අත්තකලමතාන යෝගයම වර්ධනය කරලා ලංකාවේ තිබිලා ඒකම පිළිවෙත කියලා ලෝකයා පිළිගන්නවා අද. කොහොන් තපස්. ජාතක පොතේ පෙන්නනවට කොහොන් තපස් කියලා. ඒකට වඩා ප්‍රියයි මිනිස්සු. Tamanට එදිනදා ජීවිතයේ යහපත් කර්තව්‍යයක් කරගන්න බාධාවක් නැති බව සහ ඒ බාහිර කර්තව්‍ය කරන ගමන් ඇතුළතින් හික්මෙන එක වැටුපට බාධාවක් නොවන බව, රැකියාවට බාධාවක් නොවන බව ඒ කිසිවක් කර බාධාවක් නොවන බව සතියෙන් මේක හික්මවන එක ඉගෙන ගන්න තව කොතරම් කල්යයිද මේ සමාජයේට අලුත් අයට තේරුම් ගත්ත අය නම් සික්මමින් ඉන්නවා සික්ඛති දැන් මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන මේ මොහොතට එකතු වුණොත් පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති. ආයෙත් සතර හැදුවා. ඒ තමයි නිස්සකාත්ම කොට ගැනීමේ මඤ්ඤමානේ පාර පෙළදහම. පමාද පෙළදහම. මේක නොකරන්න නෙමෙයි පෙන්වන්නේ අමඤ්ඤමානේ කියන්නේ. හොඳයි මෙතෙන්ට සිහිය આવොත් මේ උපදිනකොට. ගහගන්න වෙනගන්න කපා ගන්න කොටා ගන්න යන එකට කියනවා ඉවසනවා කියලා. කම්පී කියන ඉවසීමේදී ඒවට යන්නේ නැත්නම් මොකද වෙන්න ඕන? වර්තමාන හේතු වර්තමාන ඵල වර්තමාන හේතු නොතැබීමෙන් ආපු අතීතයේ අතීතයෙන් ඇවිදින් මිය යනවා. එතනින් උපදිලා එනවා. එතෙන් යන්න ඉඩක් නැහැ. එතකොට පංච උපාදානස්කන්ධය ඉතිරි නැතුව අවසන් වෙනවා. අල්ලා නොගැනීම නිසා නිසා මමත්වෙන් නොගැනීම නිසා දැන් තේරුණාද අනිත් සංඥාව වඩනවා කියන්නේ මොකද්ද කියලා? පංච උපාදානස්කන්ධයට එකතු නොවීමෙන් එය අනාගත හේතුඵල නොතබා මිය යාමට කියනවා අනිත් සංඥාව වඩනවායි කියලා. අනිච්චං අනිච්චං හරි අනිච්චා අනිච්ච හරි කේස අනිච්ච හරි කිය කියා යනවනේ මතුරන්න ඕන මන්ත්‍රයක් නෙමෙයි. ඒකට වචන ඕන නැහැ. දැන් මේක දියුණු කරනවට කියනවා වඩනවා. වඩනවට කියනවා භාවනා. තව ඕන විදර්ශනා. දැන් හරිද බලන්න. ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. දැන් යද්දී එද්දී නිදද්දී සිටද්දී ඇසෙද්දී කනේදී නාසයේදී දිවේදී කයේදී හමුෙද්දී මේවා නෙමෙයි ඔබේ අතීතේ මතුවෙනවා ඒ ඔබට අයිති මෝඩකමක් මෙයාට එකතු වෙලා තවත් සතර හදනවාද මෙයාට එකතු නොවීමෙන් එයා දුර්වල කරනවාද අන්න යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ හිස්සති ධර්ම විනය ධර්මයෙන් කියන්නේ මම හිතන්නේ මේක ආරම්භ වෙන්නේ සෝවාන් සිට ඉන් එහාටයි. එහෙම නැතුව කවදාවත් මේක කරන්න තේරෙන්නේ නැහැ. අල්ලා නොගැනීමෙන් නොතැවල කියන වචනට ආйти එකතු නොවීම කියන එක සතිය වැඩෙන තරමට පේන එකක්. පුංචි තැනකින් පටන් ගන්න තව තව එහාට දියුණු වෙනකොට තව හැංගිලා තියෙනවා එනවා කියන එක තමයි අර සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා පෙන්වලා තිබෙන්නේ. ඊතරුවා ඇවිදින් ඉවර වෙන්න ඕන. දැන් අසුරු ගසන තැනකින් කෙලෙසයක් නැතෙනවානේ. අර ඉස්සල්ලා පෙන්නව එකකින්වත් කෙලෙස් නැතනවද? ඒවා විපාක ලෞකික. මැත්තදීමේ විපාකය ධානසෝය ලෞකික. මේ ලෝකෝත්තර සෝය. දැන් තේරෙනවද මේ පදේ තේරුම? යමෙක් යෝච අච්චරා සංගතම් මත් සංඝාත මත්තම්පි අනිච්ච සංඥම් භාවයේ ඉදන් තතෝ මහප්ඵලතරන්ති. පෙළාම සූත්‍රයේ අගම පාඨය යමෙක් අසුරු ගසන ස්වමනක් කලකුදු අනිත් සංඥා වඩා නම් එය සේරටම වඩා මහත්ඵලයි. ඇයි? උපාදාන නොවි ස්කන්ධ පහ මේ යන බැවින් බුදුන් නැත යන පාර විවෘත වෙන බැවින්. තවත් මොනවද තේරුම් ගන්න තියෙන්නේ? ඔව් මෙයයි තේරුම් ගන්න ඕන. ධර්ම ශ්‍රවණය කිරීම තුළ මෙයයි තේරුම් ගන්න වෙන්නේ. ඒ තේරෙන තුරු ඔබ සාන් දෙන්න. තේරුම් ගන්න. අනතුරු ප්‍රායෝගික වෙන්න. මා කී කියා හිටියට මට වෙන්නේ මා ප්‍රායෝගික වෙන්න ඕන. ඔබ කී කියා හිටියට පාඩම් කරන්න වෙන්නේ ප්‍රායෝගික වෙන්න වෙනවා. ප්‍රායෝගික වෙන්න නම් ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ අවස්ථාවන් උපදින එක කරදරයක් කොටගත්තේ පුතග්ජනයා. ඒක දුකක් නිසා මගේ ඇරලා ඉන්න. නමුත් දැන් දුක විඳින්නේ බහතර හැදෙන්න ඕන කියන්නේ ඒක ආපු එකේ වේදනාව තියෙයි. නමුත් ආයෙ තිබ්බොත් ආයෙත් උපදිනවන්නේ නැවත ඉපදීමේ දුක. නැවත උපදින්නේ නැවත තිබ්බොත් නැවත තියන්නේ නැත්නම් නැවත උපදින්නේ නැතුව ඉවර වෙනවා. දැන් මෙන්න මේ උපාදානස්කන්ධය අනාගත උපදින්නේ නැතුව හේතු ඉතුරු නොකර අවසන් කිරීමට නෙවෙයිද පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියන්නේ? එතකොට ඒක මේ මේ මේ මේ නුවණින් දකින දෙයක් කරනහම කෙස්වල සිදු වෙන දෙයක්ද බාහිර ලෝකෙ සිදු වෙන දෙයක්ද? අනුපස්සී නැවත නැවතත් නැවත නැවතත් සෝවාන්තර රහත් දක්වාම බලන්න වෙලා තියෙනවා. ඊට පස්සේ නම් බලන්න දෙයක් නැහැ. මොකද ඇතුළතින් එන්නේ නැතුවම පංච උපාදානස්කන්ධයෙන් මිදෙලා. එබැවින් මේ දහම් පදයේ ත්‍රිපිටකයේ තිබුණාට මේ වසා තිබුණා වූ වැරදි මතිමතාන්තර නිසා මෙතෙන්ට සමීප වෙන්න බැරිකමයි මේ තිබුණේ. දැන් හරිනේ ඉතින් චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් තමයි මේක උපදින්නේ එකතු වීම අසංවරයි නම් එකතු නොවීම නේද මේ සංවර වෙනවා කියලා කියන්නේ මේ තුනෙන් භයෙන්ම සංවර වුණාම සියලුකින් මෙදෙනවා කියන වචනේ වළංගු වෙන්න ඕන නේද එහෙනම් ඇස්පියාන ඉන්නවටත් නෙමෙයි සංවර වෙනවා සංවර වෙනවා කියලා කියන්නේ ඒකට එකතු වෙලා විතර්ක ව්‍යාපාද කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා පාවිච්චි කරනව නෙවෙයි කන්ති ඉවසීමෙන් සැනසීම ලැබේ නියම තැන උතනයි තියෙන්නේ. ඔය රජමහෙමත් මම ඔය 6 7 8 පන්ති වල ලියලා තියෙනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. එදාට තේරෙන මට්ටමින්. නමුත් අද ඉවසීමෙන් ලෝකෝත්තර සැනසීම ලැබේ. එහෙමයි අද කියන්න තියෙන්නේ. ඉතින් මේ ග්‍රන්ථ මොකටද පරිස්සම් කළේ? මේ ග්‍රන්ථ මොකටද ග්‍රන්ථ බවට පත් කරලා පොත්ගුල් හදලා පරිස්සම් කළේ? මොකටද සිය ජීවිත කැප කළේ? පෙර පරපුරක් අනාගත බුදුහාමුදුරන්ගේ තාතනේ අනිත් සංඥාව නැද්ද? පවු නැද්ද ඔබට? එහෙම හිතන එක පවා. මේ ප්‍රවේශම් කරපු දීපකේ ප්‍රවේශම් කරපු දීපයට ගෞරවයක් වෙනසම් ඔබ මේක තේරුම් අරන් අනුගමනය කරන්නකෝ. ප්‍රතිඵල ලැබෙනකොට හදන්න දෙයක් නැහැ රට හැදෙනවනේ මිනිස්සු අවංක වෙනකොට. මිනිසා ආදා රට හදමු කියන ප්‍රාණ තමන්ගේ ලෝභ දේශ මොහයින් වෙනකොට ඒ මිනිස්සු මානසික වෙන්නේ නැද්ද? ඒ මිනිසුන්ගේ ආත්මార్థේ මැරෙන්නේ නැද්ද? ඒ දැඩි ආත්මార్థකාමීත්වය නේද මේ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. එබැවින් බුදු සමය තුළ මේ නිර්මිත නිර්මිතමම මරා ගන්න උගන්වන්නේ. කය මරා ගන්න නෙමෙයි. ඒකට කියන්නේ කෙලස් නැසනවායි කියලා. ඔන්න දැන් මේක තේරුම් ගත්තම අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබට වැඩ තියෙනවා. නින්දට තාම හදන්න බැරි වෙයි නින්ද. නමුත් ඔබ සිහිය පාවිච්චි කරනවා නම් මේ මේක තුන වීඳ සිහිය දිනු කරනවා නම් එනකොට දැනෙනවා. ආපු එකට එකතු වෙන්න ඉස්සලා සිහිය මැද්දට පැනලා යන්න කියලා කියනවා. ඒකයි සතියෙන් සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදේ කියලා කියන්නේ. සතර හදන්න නැතුව ඉවර කරන්න. ඔබ ආර්ය මාර්ගයේ යන කෙනෙක්. මේ මාර්ගය ඔබට ඵලය දැනේ ලැබේවි. මාර්ගය ලෞකික වුණාට ඵලය ලෝකෝත්තරයි නිසා කතා කරන්න බෑ. මාර්ග ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. වෙන මොකක්වත් බුදුදහම දැනගන්න ඕන නෑ. මොකද බලන්න. ලෝකෙ තිබිච්ච ඉතිහාසය පිළිබඳ විශයන් පහක් යටතේ බුදුදහම මොකුත් දැනගන්න ඕනේ අපට අනිත් සංඥා වලට විතරක් තේරෙනවා නම් ඔබ උදුන්නෙත යන්නේ. ඔබ සම්පූර්ණ බුදු සමය දැනගෙන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් ප්‍රදන්නෙක් වෙනවා. අදාළ තේරුම් ගැනීම අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමන ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීමට ආරාධිත බෞතුන් ඇතුළු සවන් දෙන හැමෝටම ධම්මස පාදා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මේ කිරීමට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආબોධය හේතු වාසනා වේවා. ඔබ සිතන පතන යහපත් අදහස් සඵල කර ගැනීම තුළින් ඔබටත් ඉහාත්ම වශයෙන්ම අනිත්‍ය සංඥාව වැඩිම තේරුම් ගැනීමෙන් බුදුන් වෙත යන මඟ විවර වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි